බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස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 නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක පාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව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 මුදුන්පත් කරගන්නවා මේ පිරිස. ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානමය පින්කම. සද්ධර්ම දානය. ඒ පින්කම අපි සියලු දෙනාම සිදු කරගන්න සූදානම් වෙන මොහොත. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් සූත්‍ර දේශනාවන් අතර සම්මා සම්බුදුන් සරණ යන්න නම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මන අවබෝධයක් අවශ්‍යයි. ඒ වගේම උන්වහන්සේ පිළිබඳව අපමණ ශ්‍රද්ධාවක් ඒ අවබෝධයත් සමග තිබිය යුතුයි. ඒ ශ්‍රද්ධාව හොඳට උද්දීපනය කෙරෙන වැඩෙන සූත්‍ර දේශනාවක් තමයි මේ අඟුලිමාල සූත්‍රය කියලා කියන්නේ. මජ්ක්‍ධිම නිකායේ රාජවර්ගයේ සඳහන් වන අඟුලිමාල සූත්‍ර දේශනාව මුල් කරගෙන සිදු කරන දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. පහුගිය ධර්ම දේශනාවේදී පළවෙනි කොටස සාකච්ඡා කරන්න යෙදුණා. පින්නතුනි අද එතන ඉඳලා අපි පටන් ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේ බොහොම තේජවන්තයි කියන තැනින් තමයි අපි දේශනාව නතර කළේ. එහෙම පැහැදිලි කළේ අඟුලිමාල කියන ස්වාමින් වහන්සේ. පස්සේ කාලේ මහරහතන් වහන්සේ. අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් අතර උන්වහන්සේට හිමි වෙච්ච ස්ථානය තමයි තේජාන්විත වික්තුන් වහන්සේලා අතර අග තනතුර. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ තේජස මේ ලෝකේ සියලු දෙනාටම වඩා ඉහළයි. අඟුලිමාලයන් වහන්සේ පෙර සංසාරේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තිබුණා. තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලබන්නේ. ඒ නිසා උන්වහන්සේට තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලැබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ තේජසට තරම් ළඟා වෙන්නවත් උන්වහන්සේට හැකියාවක් හැකියාවක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ තේජස පිළිබඳව අපි කෙටියෙන් පහුගිය දේශනාවේදී සාකච්ඡා කළා. අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල කියන මේ දරුණු මිනීමරුවා පිළිබඳව අප්‍රමාණ අනුකම්පාවෙන් ඔහු සොයාගෙන ජේතවනාරාමෙන් පිටත් වෙලා පිඬුසිඟා වළඳලා පිණ්ඩපාතේ පවාරණය කරලා අඟුලිමාල සොයන්න යන ගමන ආරම්භ කළා. ඒ යන මාර්ගයේ ඉඳලා බොහෝ දෙනා උන්වහන්සේට සඳහන් කළා ස්වාමීනි ඔය මාර්ගයේ වඩින්න එපා. ඔය මාර්ගයේ ගියපුවා ආපහු ආවේ නැහැ. කිසි කෙනෙක් අඳුරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. අඳුරගන්න බැරි වෙන්න 이르දියක් දක්වලායි මේ වඩින්නේ. කාටවත් අඳුරන්න බැරි වෙන්නේ. ඒ නිසා දකින හම්බ වෙන අය කල්පනා කරන්නේ සාමාන්‍ය භික්ෂුවක් කියලා. මේ පාරේ වඩින්න එපා කියලා සඳහන් කරමින් පැහැදිලි කරනවා මේ පාරේ 10 දෙනා 10 දෙනා ගියා ආපහු ආවේ නැහැ. 20 දෙනා 30 දෙනා 40 දෙනා 50 දෙනා 60 දෙනා ගියා ආපහු ආවේ නැහැ. ඔබ වහන්සේ වඩින්න එපා. නමුත් කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ බිහිරි පුද්ගලයෙක් වගේ බුදුරජාණන් වහන්සේ වඩිනවා මිනිස්සු කියන දේ ඇහෙන්නේ නැහැ වගේ. මිනිස්සු හඬා වැළපෙනවා මේ ශ්‍රමණයා ආයේ කවදානම් දකින්න වෙයිද කියලා. දන්නවා මේ වනයන්තරයට ඇතුල් වෙච්ච සම්මරනවා. අඟුලිමාලත් බලාගෙන ඉන්නේ. මේ පාරේ කවුරුවත් එන්නේ නැහැ. අඟුලිමාල හරි ශක්තිමත්. කොච්චර ශක්තිමත්ද? සඳහන් කරනවා ඇත්තු හත් දෙනෙකුගේ වගේ ශක්තිය තියෙනවා කියලා. අඟුලිමාල ස්වාමීන් වහන්සේ. එනතන මේ මහා කල්ප ලක්ෂයක් තරම් පෙරම් පුරපු උත්මයෝ වැඩි පිරිසකට ඇත්තු පස් දෙනෙකුගේ විතර ශක්තිය හම්බුනා. මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඉතියි. එහෙම අතර කෙනෙක් තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට ඇත්තු හත් දෙනෙකුගේ විතර ශක්තිය තිබුණ බවයි සඳහන් වෙන්නේ. ඉතින් එතකොට අඟුලිමාල කාලේ අහිංසක කාලේ තේ ශක්තිය තිබුණා. ඒ නිසා මේ කොහොම පුරුෂයෝද? අජානීය පුරුෂයෙක්. අපි අජානීය කියන වචනය මීට කලින් අපේ අය අහලා තියෙනවා අජානීය කියන වචනේ. හැබැයි අපි කවුරු සම්බන්ධයෙන්ද අජානීය කියලා හුවේ? කෙවි අජානීය ආශ්‍රයෝ පිළිබඳව. ධර්මයේ සඳහන් කරනවා අජානීය පුජ්‍යලෝ පස් දිනේ කියන්නේ. අජානීය අශ්ව, අජානීය හත්ති, ඇත්තු, අජානීය වෘෂභ, ඒ කියන්නේ මේ ගොංනාම්බු අජානීය අය. ඊළඟට අජානීය සිංහ, අජානීය පුරුෂ. ඒකට මිනිස්සුත් ඉන්නවා අජානීය. ඇයි මේ අජානීය කියලා කියන්නේ? බය නැහැ. ඒක කාරණාවක් තමයි බය නැහැ කාටවත්. අන් ඒ නිසා සඳහන් කරනවා මේ අජානීය හස්තියේ, අජානීය වෘෂභයේ යම් තැනක ඉන්න වෙලාවේ අකුණක් පිපුරුවොත් Taman ගාව අපි අකුණු වලට කොච්චර බයද අපට ඔය අකුණක් පුපුරනවා ඇහෙනකොට සමහර වෙලාවට අහසේ ඈත ඇහෙන්නේ අපි ඉන්න තැන ඉඳලා සතපුම් දහස් ගාණක් ඈතයි මේ හඬ ඇහෙන්නේ. එහෙම ඇහුණත් කන් දෙක වහගෙන ගෙටපයින් සිරිතක් අපි ගාව තියෙනවා. මේ හැතැක්ම දහස් ගාණක් ඈත ඇහෙන අකුණක හඬ සඳහන් කරනවා මේ අජානීය සතෙක් පිට්ටනියක හිටගෙන ඉන්න වෙලාවේ පිටිපස්සේ පාද දෙක පැත්තෙන් අකුණක් විකුරුවොත් පාද දෙක ළඟ හැරිලා බලන්නේ නැහැ කියලා සඳහන් කරනවා මොකද්ද ඇහිච්ච සද්දේ කියලා. ඒ තරම්ම නිර්භීතයි කියලා කියන අජානීයයි. එහෙනම් අජානීය පුරුෂයෝත් ලෝකේ ලෝකේ හිටියා. අපේ රටේ අජානීය පුරුෂයෝ හිටියා. මේක ඒ තරම් ශ්‍රේෂ්ඨ රටක් නේ. දුටුගැමුණු මහරජුණන්ගේ මේ යෝධ බලයනියත් අජානීය පුරුෂයන් වගේ තමයි. සඳහන් කරනවා මේ අජානීය පුරුෂයෝ කවුරු හරි පිරිසක් මැද්දෙන් ගියොත් එහෙම ඒගොල්ලෝ දුවන්න පටන් ගත්තොත් බලාගෙන ඉන්න අයට පේන්නේ නැහැ මිනිහෙක් දුවන බව. මේ බනහන පිරිස මැද්දෙන් අජානීය පුරුෂයෙක් ජීව ඒ පුරුෂයාට අපි පෑගෙයි. මට තේරෙනවා කාට හරි මාව පෑගුණා කියලා. නමුත් පාගපු කෙනෙක් නැහැ. එයා ඊතරම් විදුලියක් වගේ වේගෙන් ගමන් කරලා ඉවරයි අජානීය පුරුෂයෙක්. එතකොට මේ අඟුලිමාලත් ඒ වාගේ අජානීය පුරුෂයෙක්. සඳහන් කරනවා මෙයාට ආහාර හොයාගන්න වෙච්චහම. කැලෑවේ මෙයාට බත්මාල් කුණි අරන් යන්න කවුරුවත් නැන්නේ. දකින්න දකින්න කෙනා මරණවනේ. ආහාර හොයාගන්න අවශ්‍ය වෙච්චම ඉතින් මස් තමයි කන්නේ. එතකොට සතෙක් මරාගන්න හැංගි හැංගි දුන්නත් අරගෙන, ඊතලෙත් අරගෙන, අඩුවක් කොපුවේ දාගෙන, බඩ ගගා, පඳුරු වස්තෙන් ගිහිල්ලා ඇලවල් දොළවල් ගාව රැකලා හිටියා එහෙමනම් නෙමෙයි කියලා. මහ විශාල පර්වතයක් උඩට නැගලා ඈත බලනවලු කොහෙද සත්තු ඉන්නේ කියලා. එතකොට මෙයාට පේනවා හැතක්ම හතරක් පහක් ඈත තියෙන වතුර කඩක් ගාව මූ, ගෝන්, මේ වගේ සත්තු එකතු වෙලා ඉන්නවා. තමන් ඉන්න තැනට වඩා බොහොම දුර ඉන්නේ. සඳහන් කරනවා තමන් ඉන්න පර්වතයේ උඩ ඉඳලා කෑ ගහනවා කියලා. කෑ ගහලා හොඳට බලනවා ඉස්සල සත්තු දිහා. හොඳට ඇස් පේනවා බොහොම දුර පේනවා කීටි. අදත් අපිට ඇස් පේනවා. හැබැයි අපිට ඒ තරම් පිරිසිදු ඈත නොපෙනෙන්නේ මේ පරිසරය විනාශ වෙලා තියෙන නිසා. පරිසරයේ තියෙන විනාශකාරී බවත් අපි ගන්න ආහාරවල තියෙන විස නිසා අපේ බොහෝ ඉන්ද්‍රියන් ඒ ඉන්ද්‍රියන්ගේ තියෙන ප්‍රකෘති தත්වයට ප්‍රාණවත් නැහැ. ඇහත් එහෙමයි, කනත් එහෙමයි, උපාදානස්කන්ධයම අතීතයේ අයට තරම් අපිට ශක්තිමත් නැත්තේ ආන්ගේ වසවිෂ සහ වශයෙන් විෂෙන් පිරිච්ච මේ වාතයක් ආග්‍රහණය කරමින් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන නිසා. අතීතයේ එහෙම නෑ, ඊටාම පිරිසිදුයි වසවිෂ නෑ. ඒ නිසා ස්පේනවා ගොඩක් ඈත. ඒ නිසා බලනවා අර මුවෝ ඉන්න තැනින් හොඳට පුෂ්ටිමත්ව වැඩිච්ච සතෙක් බලලා අරමුණු කරනවා මේ සතා අද මරනවා කියලා. මේ ගල උඩ ඉඳලා කෑ ගහනවා. කෑ ගහපම පුදුම හඬක් ඒකේ. ඒ හඬට බයේ මේ සත්තු සීසීකඩ දුවන්න පටන් ගන්නවා. සත්තු ඇවිස්සලා දුවනවා දුවන්න පටන් ගත්තාම Taman හිටපු ගලෙන් බිමට පැනලා එලවන්න පටන් ගන්නවා දැන් මෙයා ඉන්න තැන ලැහැතක්ම පහක් හයක් ඈත අර වතුරකඩ තියෙන්නේ. එහෙම දුවගෙන ගිහිල්ලා අර සතා කැලේට පනින්න කලින් කකුල් දෙකෙන් උස්සලා පොළොවේ ගහන්න තරම් දුවල ගිහිල්ලා අල්ලන්න ශක්තියක් තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙම ගිහිල්ලා උස්සලා ගහලා මරාගෙන තමයි ආහාරය ටිකන්නේ. ඉතින් සඳහන් කරනවා මේ දුවන සිංහෝ පිටිපස්සේ එළවනවා කියලා. එළවනවා විතර නෙමෙයි එළවලා අල්ලනවා. සිංහෙක් පුංචි වේගකින් දුවන කෙනෙක්. දුවන කොටිය පිටිපස්සේ දුවන ඇත්තු පිටිපස්සේ එළවලා අල්ලනවා කියලා සඳහන් කරනවා. එහෙම අල්ලනවා විතරක් නෙමෙයි අසුස්සලා පොළොවේ ගහනවා. ඒ තරම් ශක්තිමත්, ඒ තරම්ම වේගවත්. කිසිම මිනිහෙක් මේ වනාන්තරයට දැන් එන්නේ නැහැ. දන්නව අඟුලිමාල මේ කැලේ ඉන්නවා කියලා. අන්න ඒ නිසා අඟුලිමාල මේ දවස්වල ගම් වලට පැන පැන මිනිස්සු මරනවා. මිනිස්සු එන්නේ නැහැ නේ කැලේට. එහෙනම් ගමට පයින්නවා පාන්දර ජාමේ කියලා. මිනිස්සු හොඳට නිදා ගන්න වෙලාව. ගෙවල් කඩාගෙන පැනලා ඇතුලේ ඉන්න ඔක්කොම ටික මරාගෙන ඇඟිලි අරන් යනවා. ගම්ද නොගම් කරන ලදි කියලා මුලින්ම සූත්‍රය අපි සඳහන් කළා. ඒ නිසා ගම් පාළු වෙන්න පටන් ගත්තා. ගමේ කවුරුවත් ඉන්නේ නැහැ. හිතන්නකෝ අපේ ගමකට කවුරු හරි රැට රැට ඇවිල්ලා අපේ ගෙදරකට දෙකකට පැනලා ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට කරදර කරලා ගියොත් තවත් නම් එහෙම වෙන්න දෙන්නේ ගමේ ඉන්න අනිත් පිරිස අවදියෙන් මුළු ගම වටේම රකින්නවා දාලා ගන්නවා. නමුත් අඟුලිමාලට විරුද්ධව එහෙම රකින්න කෙනෙක් රකින්න කෙනෙක් නෑ. සියලු දෙනාම ගම අතහැරලා යන්නේ. සියලු දෙනාම නියං ගම අතහැරලා යනවා. සියලු දෙනාම රට අතහැරලා යනවා. ඒ නිසා සඳහන් කරනවා රට නොරට කරන ලදී කියලා. ඒ තරම්ම භයානකයි. නමුත් මෙයා ගලක් උඩ ඉන්නකොට මාස ගානකට පස්සේ මේ කැලෑවකට ශ්‍රමණෙක් වෙනවා. කිසි කෙනෙක් එන්නේ නැති කලාවට මාස ගානකට පස්සේ ශ්‍රමණයෙක් වෙනවා. අඟුලිමාලට පුදුම මාන්නයක් තියෙනවා. තමන් තරම් ශක්තිමත් කෙනෙක්, තමන් තරම් දුවන්න පුළුවන් කෙනෙක් තව නැහැ. ඒ නිසා මට බයි කවුරුවත් එන්නේත් නැහැ. පුදුම මාන්නයක් තියෙන වෙලාවක එක ශ්‍රමණයෙක් මේ වනාන්තරයට එනකොට කල්පනා කරනවා පුදුමයි පුදුමයි මාස ගානකට පස්සේ ශ්‍රමණයෙක් එනවා මේ පැත්තට. එතකොට හිතෙනවා මේ ශ්‍රමණයා දන්නේ නැද්ද මම මේ කැලේ ඉන්න බව. මේ ගම රට ප්‍රදේශය මුළු කොසල් රාජ්‍යයම කාසි කොසල ජනපද දෙකම මට බය වෙවුලමින් තියෙන කාලයක මේ ශ්‍රමණයා විතරක් මා මෙහි ඉන්න බව නොදැනගන්න නොදැනගන්න බෑ. දැන දැනත් මේ ශ්‍රමණයා එනවා කියලා කියන්නේ. එහෙමනම් මේ ශ්‍රමණයා මට එරෙහිලා එනවා වගේ. මට බය නැතුව එනවා වගේ. මගෙත් එක්ක හැප්පෙන්න එනවා වගේ. මෙයාට හිතෙන හැටි. මගෙත් එක්ක හැප්පෙන්න එනවා වගේ මෙයා. මට එරෙහි වෙලා එනවා වගේ. එහෙමනම් මොහුට පෙන්විය යුතුයි අඟුලිමාල කියන්නේ කවුද කියලා. ඒ නිසා මා විසින් වහාම මොහු ඝාතනය කරගත යුතුයි. අනිත් එක තමයි ඇඟිලි දහසකින් නැත්නම් මිනිස්සු දහසක් මරලා කරන්න ඕන ගුරු පඬුරට තවත් අඩු එක ඇඟිල්ලයි. එහෙනම් මේ ශ්‍රමණයාට මං කවුද කියන බව පෙන්නලා මොහුගේ ඇඟිල්ලෙන් මගේ ගුරු පඬුර සම්පූර්ණ කරන්න පුළුවන්. අනිත් එක අපේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා අද නම් අම්මා ආවත් මරනවා කියලා. මේ ඇඟිල්ල සම්පූර්ණ කරන්න අම්මා ආවත් මරනවා කියලා. හැබැයි ඒක ජනප්‍රවාදේ විතරයි තියෙන්නේ. ධර්මයේ නෑ එහෙම එකක්. කිසිම තැනක ධර්මයේ පැහැදිලි කරන්නේ අම්මා මරනවා කියලා. මෙයාගේ අරමුණ මොකද්ද? මෙයාගේ අරමුණ තමයි කොහොම හරි මේ ඇඟිල්ල සම්පූර්ණ කරලා, බුරු පඳුර දීලා, ඒ යුතුයකම සම්පූර්ණ කරලා අම්මයි තාත්තයි දෙන්න හොයාගෙන ගිහිල්ලා හොඳට නාලා අලුත් ඇඳුම් ඇඳලා අම්මා තාත්තා උයන ඒ දෙන්න දෙන බත් පැටක් කාලා ඒ දෙන්නත් එක සතුටින් ජීවත් වෙන එක තමයි මෙයාගේ එකම අරමුණ. එහෙනම් අම්මා තාත්තා ගාව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා කිසිසේත්ම අම්මාව ස්මරනවා කියන කාරණාවට ගැලපෙන්නේ ගැලපෙන්නේ නෑ එහෙමනම්. ඒක ඒකයි මම සඳහන් කළේ ඒක ජනප්‍රවාදී විතරක් කියන කතාවක් කියලා. හැබැයි මේ වෙනකොට අම්මා පිටත් වෙලා ඉන්න පුතා හොයන්නේ. අම්මා එන්න කලින් තමයි බුදුරජාණන් වහන්සේ පුතා හොයාගෙන පිටත් වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා මෙයා ගල උඩින් පැන්නා. සනල කෑ ගැහුවා වෙනද වගේ. අනික් අය නම් උන්නුන්න තැනක් දන්නේ නැති සීගඩ දුව. දිවට බේරෙන්න හම්බෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ කෑ ගහලා බය කරලා එළවලා මේ වැඩේ කරන්න හම්බෙන්නේ කෑ ගහගෙන බුදුරජාණන් වහන්සේ පස්සෙන් කඩුවා මෝරාගෙන පන්නනවා. භාග්‍යතුන් වහන්සේ 이르දියක් දක්වලා තියෙන මේ වෙලාවේ තවත් 이르දියක්. මොකද්ද දක්වලා තියෙන 이르දිය? මේ තියෙන මහ පොළොව උඩ තවත් පොළොවක් මවලා තියෙනවා. එතකොට පිහිටි පොළොව උඩ තව පොළොවක් මවලා තියෙනවා. ඒ පොළොව උඩ තමයි දෙන්නම ඉන්නේ දැන්. මේ පොළොව අනිත් අයට නොදැනුණාට භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට වඩිනවා ඒ පැත්තට රැලි නැගෙනවා. ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට රැලි නැගෙන. අඟුලිමාල වේගෙන් එලවනවා. අඟුලිමාල එලවන පැත්තට මේ පොළොව ආපහු ආපහු රැලි නැගෙනවා. මෙයා එලවගෙන එලවගෙන එලවගෙන යනවා. ශ්‍රමණයා පේන්නේ නැතුව යනවා කන්දකට වැහිලා. මෙයා දුවන වේගෙන්ම මෙයා දුවන වේගය දැන් අපි ඒ දන්නව කොච්චර වේගවත්ද කියලා. ඒ දුවන වේගෙන්ම අර මහ විශාල පර්වතයට ගොඩ වෙලා බලහම ආන් ශ්‍රමණයා කන්දෙන් එහා පැත්තේ වඩිනවා. ආයෙ කන්දෙන් බහැලා මේ කැලෑව ලම්බරවාගෙන දුවන්න ඇති. ආයෙත් එලවනවා. එහෙම එලවගෙන එලවගෙන යනකොට හම්බ වෙනවා විශාල ගඟක්. මේ මේ අඟුලිමාලට මේ ගඟ බාධාවක් නෙමෙයි. සමහරලාට එයාට එක පිම්මයි. එයා දුවන වේගෙන් එයාට එක පාදයක් ජල කඳ උඩ තියලා නමුත් එහා පැත්තට යන්න තරම් එයාගේ වේගය ඉතාම වේගවත්. එනිසා මේ ගඟක් එයාට බාධාවක් නැහැ ගඟෙන් එහාට පයින්නවා කියන එක. නමුත් ශ්‍රමණයා ගඟෙන් එහා පැත්තේ ගඟෙන් පැනලා එළවනවා. දෙලෙව්වට කවදාවත් අඟුලිමාලට ශ්‍රමණයාට ලඟ වෙන්න බෑ. කවදාවත් මෙයාට දුවලා වෙහෙස දැනුන්නේ නැහැ. ඒ තරම්ම වේගවත් මෙයාගේ ගමන. අනික් කෙනා දුවන්න හැරෙනකොට මෙයා ළඟට දුවලා ඉවරයි. තරම්ම වේගවත් නිසා වෙහෙස දැනුන්නේ නැහැ. ඒ තරම්ම වේගෙන් දුවන මේ අජානීය පුරුෂයා හිතාගෙන හිටියේ මා තරම් වේගෙන් යන්න කෙනෙක් නැහැ. මං තරම් ශක්තිමත් අය ලෝකේ නැහැ. දැන් නම් මෙච්චර වේගෙන් දුවන්න පුළුවන් කකුල් දෙක දැන් නම් ශක්තිමත්. දැන් නම් ධනහි දෙකෙන් ගැලවිලා බිම ඇනේයිද කියලා හිතෙන තරමට මේ පාද වේදනා ගේනවා ඒ තරම් වෙලෙව්වා. නමුත් තාම ලං කරගන්න ලං කරගන්න බැරි වුණා. දැන් නම් මට දුවන්න බෑ. දැන් මාන හොඳටම බිඳිලා තියෙන්නේ. මට වඩා ශක්තිමත් අය නෑ කියලා හිතුවට මට වඩා ශක්තිමත් අය ඉන්නවා. මෙච්චර වේගෙන් එළවලත් මට මේ ශ්‍රමණයට ලං වෙන්න බෑනේ. දැන් මාන බිඳිනවා ඊටකට. මාන බිඳිලා නතර වෙනවා. බැරිම තැන තමයි ජීවිතයේ පළවෙනි වතාවට පුරුෂයෙක් පිටිපස්සෙන් පන්නලා පන්නලා බැරුව නතර වෙච්ච පළවෙනි අවස්ථාව මේක. සිංහෙක් පිටිපස්සේ දුවලා නැවතුන්නේ නැහැ. කොටියෙක් පිටිපස්සේ ඇතෙක් පිටිපස්සේවත් දුවලා නැවතුන්නේ නැහැ. නමුත් මේ ශ්‍රමණයා පිටිපස්සේ එලව ගන්න එලව ගන්න බැරුව ගියා. නතර වෙලා බුදුරජාණන් වහන්සේට කතා කළා. බුදුරජාණන් වහන්සේට කතා කරලා කියනවා තිත්ත සමන තිත්ත සමන නවතින්ද ශ්‍රමණය නවතින්ද ශ්‍රමණය කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ තාමත් වඩිනවා. වඩින ගමන් බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට කියනවා මම නැවතුණා අඟුලිමාල තිතෝ අහං අඟුලිමාල පංචතිත්ත්‍ය මම නතර වෙලා ඉන්නේ අඟුලිමාල තිතෝ අහං අඟුලිමාල මම නතර වුණා අඟුලිමාල පංචතිත්ත්‍ය ඔබද නවතින්නේ අඟුලිමාල කල්පනා කරනවා මේක මහ පුදුම කතාවක් මේ ශ්‍රමණයා වඩින ගමන් කියනවා Taman නැවතිලා කියලා නතර වෙලා ඉන්න මට කියනවා නවතින්න කියලා. හේතෝ වහන් අඟුලිමාල. අඟුලිමාල මම නැවතුණා. පංචතිත්ත ඔබද නවතින්නේ. අඟුලිමාල වෙවුලන්න පටන් ගත්තා. අඟුලිමාල බය වුණා. අඟුලිමාලගේ ශරීරයෙන් දාඩිය වැක්කිරෙන්න පටන් ගත්තා. ඒ මෙච්චර කල් දුවගනාපු නිසා නෑ. මේ ප්‍රකාශය මොකක්ද? මෙතන සඳහන් කරනවා මේක සිංහනාදයක් කියලා. මේ හිතෝවහං අඟුලිමාල කියපේක නෙමෙයි සිංහනාදය. සිංහනාදී ඉස්සරහ සඳහන් කරනවා. නමුත් අඟුලිමාල කල්පනා කරනවා මේ ශ්‍රමණයෝ කියන අය දිවි හිමියෙන් බොරු කියන જાතියක් කියන්නේ. ජීවිතේ නැති කළා බොරු කියන්නේ නැහැ ශ්‍රමණයෝ. පොරොන්දු වෙලා ශ්‍රමණ භාවය ලබලා තියෙන බොරු කියන්නේ නැහැ කියලා. මැරුවත් බොරු කියන්නේ නැහැ. එහෙම පොරොන්දු වෙලා ඉන්නේ. එහෙම පොරොන්දුවක් දුන්න ශ්‍රමණයා බොරු නම් කියන්නෙම නැහැ. නමුත් මේ ශ්‍රමණයන් වහන්සේ නතර වෙලා නැතුව තාමත් වඩින ගමන් මට කියනවා නැවතිලාලු ඉන්නේ අපිට කීව හැමනම් අපි ගත් කටටම කියන බොරු කියන්න එපා කියලා. එහෙම කියේ නෑ අතීතයයි. ශ්‍රද්ධාව. අනික විශ්වාසයි කමනෑ බොරු කියන්නේ ඒකයි මේ වඩිනවා පේනවා. නමුත් මෙයා හිතන්නේ කීවේ බොරුවක් කියලා. එයා කල්පනා කරන්නේ මොකද්ද මේ කියපු වචනේ තේරුම කියලා. ඒ නිසා මා විසින් මේක අහන්න ඕනේ. මොකද්ද මේ කියාපු කතාව කියලා. වඩින ගමන් ඔබ නැවතිලා කියලා කියනවා. නැවතිච්ච මට ඔබ නවතින්න කියලා කියනවා. මොකද්ද මේකේ තේරුම කියලා කිව්වා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. ඒකයි සිංහනාදය. මොකද්ද සිංහනාදය? හිතෝ අහං අඟුලිමාල සබ්බදා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා. තුවංච පානේසු අසඤ්ඤතෝසි තස්මාටිතෝ අහං සුමට්ඨිතෝසි. මේකයි සිංහනාදය. එනිසා අඟුලිමාලට හිතනවා මේක නම් එසේ මෙසේ හඬක් නෙමෙයි. මේක එසේ මෙසේ පුරුෂයෙකුගේ හඬක් නෙමෙයි. මේ හඬ කාගේද කියලා මෙයා කල්පනා කරන්න පටන් ගත්තා. සිංහ නාදයක් කියලා කිව්වේ මේක ගර්ජනාවක්. සිංහයා ගර්ජනා කරනවානේ. එහෙනම් මේක එසේ මෙසේ ගර්ජනාවක් නෙමෙයි. මේ වාගේ ගර්ජනාවක් කරන්ද මේ කවුද කියලා කල්පනා කරා. එතකොට පින්නතුනි මේ සූත්‍රයේ මේ කාරණාව මෙහෙම සඳහන් කළාට අපිට හිතන්න ඕනේ මේ මේ හඬ මොනතරම් ගරු ගම්භීරද මේ හඬ මොනතරම් ලස්සනද කියලා. අඟුලිමාල අහලා තිබෙන්නේ නෑ කලින් මේ හඬ. බුදුරජාණන් වහන්සේගේ හඬ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය. අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය මොනතරම් මිහිරිද. මේ හඬට එක උපමාවක් තියෙනවා වාග්යතුන් වහන්සේගේ හඬට. මොකද ඒ උපමාව? කුරවීක නාදය. කුරවීක නාදයට වඩා භාග්‍යවතුන් වහන්සේගේ හඬ මිහිරි කියලා සඳහන් කරන්නේ. උපමාවක් නැති හින්දායි පුරවීක නාදය ගෙනාවේ. ඒ නාදයට වඩා මිහිරි. එහෙනම් පුරවීක නාදය කොහොමද? පුරවීක කියලා කියන්නේ පොඩි කුරුල්ලෝ జాතියක්. හිමාලේ තමයි ඉන්නේ. අපේ ශාසනය සඳහන් කරනවා මේ කිරිල්ලිගේ හඬ අහලා සෝවාන් වෙච්ච එක පුණ්‍යවන්තයෙක් පිළිපදිනවා. තිරිසන් සතෙකුගේ හඬ අහලා සෝවාන් වෙච්ච කෙනෙක්. කවුද මේ? ධර්මාශෝක රජුගේ බිසව අසන්දි මිත්තා. අසන්දි මිත්‍රා අහලා තිබුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහනකොට මෙන්න මේ තරම් ලස්සන හඬක් කියලා. උපමාව තමයි කුරවික කීල් කුරුල්ලන්ගේ හඬට වඩා ලස්සනයි. අසන්දි මිත්‍රට හිතුණා පුරවීක කුරුල්ලන්ගේ හඬ කොහොමද කියලා අහන්න ඕනේ කියලා. ධර්මාශෝක රජුරන්ට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට පුරවීක කිරිල්ලක හඬ අහන්න ඕනේ. ධර්මාශෝක රජුරේ ඒ වෙලාවේ රත්තරන් කූඩුවක් හදවලා රත්තරන් කූඩුව යවුවා හිමාලයේ. ඉතින් මේ කාරණා දැනගන්න ධර්මාශෝක කියන වෙනම පරිච්ඡේදයක් අපි සාකච්ඡා කළේ ඉතින්. නමුත් මේ දේශනාවේදී අපි ඒක සාකච්ඡා කරන්නේ නැහැ. අපි මේ අතීතයේ හිටපු මහා පුණ්‍යවන්තයෝ ගැන මොනවද දන්නේ කියලා හිතෙනවා. මේ කරුණු සඳහන් කරාම සංසාරේ පිං මදි අපිට හිතෙනවා අතීතයේ අයත් පුණ්‍යවන්තයොත් අපි වාගේ වෙන්නේයි කියලා. ඒ හින්දා අපේ මට්ටමින් තමයි පුණ්‍යවන්තයෝ දිහා බලන්න හදන්නේ. ඒ හින්දා අපිට වැටහෙන්නේ නැහැ ඒක. හින්දා අතීතයේ හිටියේ මහ පුදුම පුණ්‍යවන්තයෝ. අපේ රටේ හිටපු ආරම්භක රජ කෙනෙක් අනුවාස දේව රජුරුව. යුද්ධයක් කරන්න සිද්ධ වුණා රට බේරගෙන රටේ රජ වෙන්න. ලේසියෙන් මේ යුද්ධ කරන්න බෑ. ඒ නිසා රජුරන්ට හම්බුණා වෙළඹක්. මේ වෙළඹ නිසා රජුරන්ට යුද්ධ දිනන්න පහසුයි. ඒ තරම්ම මේ වෙළඹ වේගවත්. මේ වෙලඹක් නෙමෙයි මේ යක්ෂණිය. මේ යක්ෂණිය වෙස් ගන්නවා වෙලඹකගේ වෙස්. යක්ෂණියට දුවන්න ඕන හින්දා යක්ෂණිය Tamante හිතිච්ච වෙලාවට වෙලඹකගේ වෙස් අරගෙන දුවලා දුවලා ක්‍රීඩා කරලා ආපහු යක්ෂණිය වෙලා යන්න යනවා. එයා වෙස් මාරු කරනවා. පඬුවාස දේවරජ්ජුරු කුමාරයා දැක්කම සුදු එළඹ මේ වෙළඹ අල්ලගත්තොත් මට හොඳයි කියලා හිතේ. රජිරු කොච්චර ශක්තිමත්ද පඬුවස් දේව කුමාරයා සඳහන් කරනවා වෙළඹත් එක්ක දුවනවා කියලා. එතකොට සාමාන්‍ය වෙළඹක් දුවනවට වඩා යක්ෂණිය ඉතාම වේගෙන් දුවනවා. කුමාරයා එළවනවා ඊපස්. එළවලා එළවලා එක දවසක් අල්ලගන්නවා මේ බෙල්ලේ තියෙන ලෝම වැටියෙන් අල්ලගන්න. සඳහන් කරනවා කුමාරයාගේ පින් වැඩි හින්දා යක්ෂණීට වෙලඹගේ වෙස් අයින් කරලා ආපහු යක්ෂණී වෙන්න බැරුව යනවා කියලා. ඒ යක්ෂයෝ හරි බයයි රත්තරන් කඩුවට. රත්තරන් කඩුවෙන් කැපුවොත් කැපෙනව ඕන කියලා. ඒ නිසා කුමාරයා වෙලඹ අල්ලගත්ත නමුත් වෙලඹ දඟලනවා. ඒ වෙලාවේ තමන්ට ආයුධයක් නැති නිසා තේ අත දික් කරනට අහුනේ පොල් පිට්ටක් කියලා සඳහන් කරනවා. පොල් පිට්ට උස්සනකොට පොල් පිට්ට රත්තරන් කඩුවක් වුණා කියලා සඳහන් කරනවා. ඒ තරම් පින්වන්තයි. එහෙම තමයි වෙලඹ දමනය කරගන්නේ. රත්තරන් කඩුව දැක්කට පස්සේ වෙලඹ දමනය වෙනවා. ඒ යක්ෂණීගේ පිටේ ගිහිල්ලා තමයි මේ යුද්ධ දිනන්නේ. ඒ තරම් සංසාරේ අප්‍රමාණ පින් තිබ්බා. ධර්මා අශෝක කියලා කියන්නේ දීප චක්‍රවර්ති කෙනෙක්. දීප චක්‍රවර්ති කියලා කියන්නේ චක්‍රවර්ති කියලා කියන්නේ මේ විශ්වයේ අධිපතියා. ශක්තිති රජු කියලා කියන්නේ මේ මේ ශක්වල නැත්නම් මේ විශ්වයේ කොටස් හතරකටයි බෙදෙන්නේ. මහද්වීප හතරකට බෙදෙනවා. ජම්බුද්වීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝයානය කියලා. මේ හතරටම අධිපතියට කියනවා සක්විති කියලා. මේ හතරෙන් එකකට අධිපතියට කියනවා දීප චක්‍රවර්ති කියලා. ධර්මාශෝක මහරජුරු කියලා කියන්නේ දීප චක්‍රවර්ති කෙනෙක්. ඒ දීපයම ධර්මාශෝක රජුරන්ට යට. ධර්මාශෝක රජුරන්ට කොච්චර පිං තිබ්බද? අපිට පුළුවන් ද තිරිසනෙකුට කතා කරලා නවත්තන්න. සඳහන් කරනවා ධර්මාශෝක රජුරන්ගේ තේජස කොච්චරද? තමන් ඉස්සරහ පිටින් ඇවිදගෙන යන සුනකයෙකුට පොතන නවතින්න කියලා කිව්වොත් රජ්ජිරුව අය යන්න කියනකන් ඒ සුනකයාට යන්න බෑ. බඩගින්නයි පිපාසයයි දරාගන්න බැරුව වේලිලා මැරිලා එතන බිම වැටිලා කුණු වෙලා දිරල ඇටකොටු ටික ඉතුරු වුණත් සුනකයාගේ ඇටකොටු ටික එතන ඉතුරු වෙනවා මිසක් සුනකයා එයින් එහාට අඩියක්වත් කියන්නේ අඩියක්වත් කියන්නේ අන්න ඒ වාගේ ආඥාවක් ධර්මාශෝක රජුගේ ආඥාව. ඒකට කොහොම ප්‍රතාපවත්ද කියන කාරණාව අමුතුවෙන් හිතන්න ඕනේ අපිට. අපි නමින් විතරයි අහලා තියෙන්නේ. කවුද කියලා දන්නේ. එහෙනම් අපි සතුටු වෙන්න ඕනේ. අපි අභිමානවත් වෙන්න ඕනේ. අපිට කවුද මේ ධර්ම රත්නය අරගෙන ආවේ මේ රටට? එසේ මෙසේ කෙනෙක් අපි රටේ ධර්ම රත්නය අරගෙන ආවේ. අපි කවදාවත් හිතුවද මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ කොහොම කෙනෙක් වෙන්න ඇද්ද කියලා. උන්වහන්සේ පැවිදි වෙනකොට ජම්බුද්වීපයේ යුවරජු එනම් දීප චක්‍රවර්ති රජුගේ පුතා ඒ පුතත් දීප චක්‍රවර්තිම තමයි යුවරජෙක්. යුවරජ රජුරෝ තමයි පැවිදි වුණේ. එහෙනම් දීප චක්‍රවර්ති රජෙක් තමයි ලංකාවට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අරගෙන ධර්මය අරගෙන මේ ධර්මයේ රටවල් ගණනාවකට ව්‍යාප්ත කරලා යවුවා. මේ වගේ ප්‍රතාපවත් කෙනෙක් වෙන කොහටවත් ව්‍යාප්ත වුණේ ව්‍යාප්ත වුණේ නෑ. එහෙනම් මේ රටේ තියෙන පුණ්‍ය මහිමයත් භාග්‍යතුන් වහන්සේගේ ආඥාවත් තිබුණා යම් දවසක මෙහෙම මහින්දනම් කුමාරයෙක් තමයි මේ රටට ධර්මය අරන් යන්නේ ස්වර්ණ ලංකා භූමියට කියලා. ඒ වගේ අපේ අතීතයේ පිළිබඳව අපිට ආවර්ජනය කරන්න බොහෝ කරුණු බොහෝ කරුණු මේ තුල තියෙනවා. එහෙනම් ධර්මාශෝක රජු රත්තරන් කූඩුවක් හදලා හිමාලයට යවුව කූඩුව කෙලින්ම ගිහිල්ලා නතර වුණේ පුරවීක කිරිල්ලියක් ආවා. කිරිල්ලි බැලුවා සමංගාවට කූඩුවක් ආවා. මේ හිමාලි මැද්දේ ඉන්න කිරිල්ලිට මේ කූඩුවට රින්ගන්න ඕනේ නැද්ද? මේ හිමාලි ගිලිලා ගියොත් කවුරු ඇවිල්ලා මේ කිරිල්ලි අල්ලන්නේද? කවුරුවත් ඇවිල්ලා අල්ලන්නේ නෙමෙයි. හොයන්නත් බෑ කොයි කිරිල්ලි කියලා. නමුත් කූඩුව තමන්ගාවට ආවට පස්සේ මේ කිරිල්ලිට මේ කූඩුවට රින්ගන්න නැතුව වෙන කරන්න දෙයක් නෑ. රජුරුවන්ගේ ආඥාව ඊට වඩා බලවත්. කූඩුව ඇවිල්ලා තියෙන රජුරුවන්ගේ ආඥාවෙන්. කිරිල්ලිට යන්න වෙන කූඩුවට. සතරන් කූඩුව දොර වුණාට පස්සේ රජුරුව ආවා. කිරිල්ලි අරන් තිබ්බා. කණ්ඩ දුන්න බොණ්ඩ දුන්න හැබැයි කෑ ගහන්නේ නැහැ. කන්නේත් නැහැ බොන්නේත්. කිරිල්ලි එහෙම්මම නිදාගෙන ඉන්නේ. හරි ප්‍රශ්නේ දැන් කෑ ගහනවා අහන්නයි ගෙන ආවේ. කුරුළු විශේෂඥයෝ ගෙන්නෙව්වා. ගෙන්නවල කිව්වා මේ කිරිල්ලි කෑ ගහන්නේ. ඒගොල්ලෝ කියනවා මහරජා මේකක් කිය තනියම කෑ ගහන්නේ නැහැ. මේ කට්ටිය කෑ ගහන්නේ නෑදෑයෝ දැක්කොත් විතරයි. ඉතින් රජුරවන්ට ආයේ ලොකු ප්‍රශ්නයක්. දැන් කොහොමද ආයත් කිරිල්ලියක් ගේන්නේ? නෑදෑයෙක් ගේන්නේ මේ විශේෂඥයෝ කිව්වා නෑ. ස්වාමිනේ ඒ තරම් කලබල වෙන්න. අපිට කැඩපත් කීපයක් දුන්නොත් අපි මෑ කෑ ගස්සනවා. කැඩපත් ලබා දුන්නාට පස්සේ කිරිල්ලි වටේටම කැඩපත් ටික දීලා සියලු දෙනාම අයින් වුණා. කිරිල්ලි හොරෙන් හොරෙන් ඇස්තරලා නැගිටලා බලනකොට තමන්ගේ නෑදෑයෝ වටේටම හිටගෙන සඳහන් කරනවා කෑ ගැහුවා කියලා. ඒ කෑ ගහපු හඬට මුළු පැලලුත් නුවරම මත් වුණා කියලා සඳහන් කරනවා. සඳහන් කරනවා මේ කුරවීක කුරුල්ලෙක් කෑ ගහනකොට මුවෙක් පිටිපස්සෙන් කොටියෙක් එලවනවා නම් මුවා දුවන්නේ පන බයි. කොටිය එලවන්නේ ගොදුරට ඇහගන්න. සඳහන් කරනවා ජීවිතේ බේරගන්න දුවන මුවාට ඒ ගමන අමතක වෙලා උස්සගත්ත පාදයේ බිම තියන්න අමතක වෙලා කකුල උස්සගෙනම මේ හඬට කන් දෙනවා කියලා. මරණ බය අමතක වෙලා. පිටිපස්සෙන් එලවන කොටියත් එහෙමයි. ගොදුරට ඇහගන්න එක අමතක වෙලා ඔහු දෝෂවාගත් පාදයේ බිම නොකියා මේ හඳහගෙන සාගරයේ පතුලෙන් යන විශාල මාළු රළ උඩින් කිය ඇවිදිනවා රළ උඩින් පීනනවා කියලා සඳහන් කරනවා මේ හඳහඬ ඕන නිසා. අහසේ ඉගිල්ලෙන පක්ෂියෝ ඉගිල්ලෙන එක නවත්තලා තටු ගහන එක නවත්තනවා කියලා සඳහන් කරනවා. මිනිස්යන්ගේ උකුලේ ඉන්න දරුවෝ නොදැනීම වැටෙනවා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම මේ කුරුල්ලගේ හඬ මිහිරි. මේ කිරිලි කෑ ගහනකොට ඒ නිසා සඳහන් කරනවා සලලුත් නුවර මස් වුණා කියලා ධර්මාශෝක රාජ්‍යයේ අගනුවර. අසන්දි මිත්‍රට පුදුම ශ්‍රද්ධාවක් ඉපදුනා. මේ තිරිසන් කිරිල්ලිගේ හඬ මෙච්චර ලස්සන නම් මගේ භාග්‍යවතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය මොන තරම් මිහිරට තියෙන්නේ නැද්ද එදා කියලා ඇතිවෙච්ච ශ්‍රද්ධාවේ වේගය අසන්දිමිත්තා මාර්ගඵල ලැබුවා ඒ ශ්‍රද්ධාව නිසා. එහෙනම් කිරිල්ලියකගේ හඬ අහලා මාර්ගඵල ලබාපු මේ ශාසනයේකම කාන්තාව. එතකොට මේ තරම් මිහිරි හඬක් නේද මේ අඟුලිමාලට ඇහෙන්නේ? අන් ඒ නිසායි කල්පනා කරන්නේ ආගෙද මේ හඬ මේක එසේ මෙසේ හඬක් නෙමෙයි මේක ගර්ජනාවක් කියලා හිතෙනවා. අඟුලිමාල කල්පනා කරනවා කාගේද කාගේද කාගේද මේ හඬ මෙයාට මතක් වෙනවා ක්‍රමක්‍රමයෙන් මහ පුණ්‍යවන්තයෙක්. ක්‍රමක්‍රමයෙන් මතක් වෙනවා මේ විශ්වයේ ඉපදුනා පුණ්‍යවන්ත කාන්තාව. කවුද ලෝක ධාතුවේ එදා මෙදා තුර ඉපදිච්ච පින්වන්ත කාන්තාව. පින්වන්ත අය බොහොම හිටියා. නමුත් ඒ සියල්ලගේ ස්මුදණයෙන් වැජබෙන්න පුළුවන් පුණ්‍යවන්ත කෙනා වෙන කවුරුවත් නෙමේ මහා මායා දේවින් වහන්සේ විතරයි. ඒ සිද්ධාර්ථ බෝසතුන්ට උපත දුන්න අම්මා නිසා. අඟුලිමාලට මතක් වෙනවා මේ ලෝකේ ඉපදුනා පුණ්‍යවන්ත කාන්තාව. ඇය විසින් ලෝකයට දානය කළා සියල්ලන් අභිභවනය කළ පුණ්‍යවන්ත වූ පුත්‍රරත්නය. මේ හඬ ඒ පුතාගේද. එහෙම කල්පනා කරලා අඟුලිමාල හිතනවා මේ හඬ ඔහුගේම විය යුතුයි. කාගේ හඬද? මහා මායාවේ පුත්තස්ස සිද්ධාර්ථස්ස සමන රඤ්ඤෝ ඒතං ගජ්ජිතා. මේ හඬ වෙන කාගේවත් නෙමේ මහා මායා දේවින් වහන්සේගේ පුත්‍රයා මහා මායාය පුත්තස්ස සිද්ධාර්ථස්ස සමන රඤ්ඤෝ සිද්ධාර්ථ නම් වූ ශ්‍රමණ මහරජුන්ගේ ඒතං ගජ්ජිතං ගර්ජනාව විය යුතුයි මට මේ ඇහුනේ මොකද්ද කීවේ සිතෝ අහං අඟුලිමාල සබ්බදා සබ්බේසු භූතේසු නිදාය දන්නං අඟුලිමාල මම නිසා මේ ලෝකේ කිසිම ප්‍රාණියෙකුට කරදරයක් නැහැ. හිතෝ අහං අඟුලිමාල මම නතර වෙලා ඉන්නේ අඟුලිමාල. මොකද්ද නතර වෙලා ඉන්න තැන? අඟුලිමාල මම දෙව්ලෝ යන ගමන නවත්තලා ඉන්නේ. මේ යන යන ගමන නවත්තලා කියලා කීවද? වඩින ගමන නවත්තලා කියලා නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ඉහා ගියපු ප්‍රකාශයක් කරන්නේ. අඟුලිමාල මං ආයේ කවදාවත් දෙව්ලෝ වඩින්නේ නැහැ. අඟුලිමාල මං කවදාවත් බඹලෝ යන්නේ නැහැ. අඟුලිමාල මං කවදාවත් සතර පායට යන්නේ නැහැ. අඟුලිමාල මං ආයේ කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. මම ගමන නවත්තලා ඉන්නේ අඟුලිමාල. හිතෝ අහං අඟුලිමාල සබ්බදා මං හැමදාම ගමන නවත්තලායි. මම නිසා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං මේ ලෝකේ ඉපදිච්ච කිසිම සතෙකුට අඟුලිමාල මගෙන් කිසිම කරදරයක්, මගෙන් කිසිම හානියක්, මගෙන් කිසිම සිත් රිදවීමක්, මගෙන් කිසිම වේදනාවක් මානිසා කිසිම ප්‍රාණියෙකුට කිසිම බයක් නැහැ අඟුලිමාල. තුවංච පානේසු අසඤ්ඤතෝසී. නමුත් ඔබෙන් ඔබ නිසා සියලු ප්‍රාණීන් කැටි අරගෙන ඉන්නේ අඟුලිමාල. තස්මාටිතෝ අහං කුමට්ඨිතෝසී. අන්න ඒ කාරණාවෙන් මම නැවතුණා වෙමි. ඔබ නොනැවතුණා වෙමි. අඟුලිමාල ඔබ මට කියනවා ඔබ නතර වෙලාලු ඉන්නේ මට නවතින්නලු. ඔබ අපායට යන ගමන නවත්තලා නැහැ. ඔබ සංසාරේ ඇවිදින එක නවත්තලා නැහැ. එහෙනම් මනුස්ස ලෝකේ ඉන්න අපිට පුදුම පණිවිඩයක් දෙනවා. මෙතන අපේ පින්නතුන් වාඩි වෙලා ඔබත් මමත් ඉන්නවා. අපිට හිතාගෙන ඉන්නේ අපිට හිතෙන්නේ මේ සම්බෝධි විහාරස්ථානයේ සදහම් මාලිගාවේ සද්ධර්ම ශ්‍රවණය කරන තැන අපි වාඩි වෙලා ඉන්නේ. අපි නතර වෙලා ඉන්නේ. ධර්ම දේශනාව ආරම්භ වෙලා මේ වෙනකොට සෑහෙන වෙලාවක් ගිහිල්ලා. අපි හිතනවා අපි නතර වෙලා කියලා. අපි නතර වෙලා අපි මෙච්චර වෙලා බණ අහනවා කිය කියා බණ අහන තැන හිටියට කොහෙවත් ගියේ නැද්ද අපි? අපි ගියා. විනාඩි 40කින් 45කින් අපි කොහාටද ගියේ? අපි ගියා මරණය පැත්තට. අපි වැඩියෙන් යන්නේ නැත්තේ කොහාටද? බණ අහන නිසා අපි සුගතිය පැත්තට ගියා වෙන්නේ. නමුත් නිකන් හිටියනම් අපි ඇදිලා ඇදිලා ඇදිලා යන්නේ. ඊයේ ඉඳලා අද මෙතෙන්ට එනකන් අපි ඇදිලා ගියේ කොහටද? අපාය පැත්තට. අපාය පැත්තට යදිනේ. අපායෙන් බේරෙන්න ඕන දේවල් මා කළාද? මට ඊයේ ඉඳලා අද වෙනකොට බොරු කීයක් නවත්ත ගන්න පුළුවන් වුණාද? මං ඊයේ ඉඳලා අද වෙනකොට සත්තු කී දෙනෙක් මැරුවද? මං ඊයේ ඉඳලා අද වෙනකොට සුරාව විදුලි කීයක් තොල ගෑවද? මං ඊයේ ඉඳලා අද වෙනකොට වැඩි කාම සේවනය කොච්චර කළාද? මං ඊයේ ඉඳලා අද වෙනකොට හොරකම් කීයක් කළාද? නවතින්න ඕන නම් මේ මේ කරුණු නවත්තන්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඊයේ ඉඳලා අද වෙනකොට මේ පස්පව් වලින් එකක්වත් කරගත්තේ නැත්නම් ඊයේ ඉඳලා අද ඇතුළත නිරේට යන්න තියෙන ගමන මේ පස්පව් වලින් වැළකීච්ච නිසා පෙරුවන් සරණ ගිහිල්ලා හිටියනම් නවත්තගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේ ඇදීගෙන ඇදීගෙන කොහටද යන්නේ? නිරේ පැත්තට. එමනම් අඟුලිමාල ඔබ ඔබ එහි යන එක නවත්තලා නැහැ. නමුත් මම අඟුලිමාල මම කවදාවත් එහි යන්නේ එහි යන්නේ නැහැ. අඟුලිමාලට ධර්ම කාරණා වැටුණා. මහා ප්‍රඥාවන්තයෙක් අමුතුවෙන් විස්තර කර කර කියන්න දේවල් නැහැ. ටිකක් අහපුවාම ඇති අඟුලිමාලට ඇති වුණේ පුදුමාකාර සතුටක්. මෙයාට දරා ගන්න බැරුව ගියා ඒ සතුට. දරා ගන්න බැරුව නිසා තේරුණා මම අද මම අද සංසාර සැනසීම ලබන දවසේ සංසාරේ මං කරලා තියෙනවා නම් මහ පිං මේ පිං විපාක දෙන දවස අද ළඟා වුණා හා ළඟා වුණා හා සමානයි මෙයාට ඇතිවෙච්ච අප්‍රමාණ ප්‍රීතිය නිසා මෙයා සඳහන් කරනවා චිරස්සං වතමේ මහිෂෝ මහේසින් මහා වනං සමනෝ යම් පච්චුපාදී චිරස්සං වතමේ මහිෂෝ මහේසින් ලෝක ධාතුව ආලෝකමත් කළා වූ තුන් ලෝක ධාතුව සැනසුවා වූ ලෝක ධාතුවේම වැඳුම් ලබන්නා වූ දෙවියන්ට දෙවියෙක් වූ බමුණට බ්‍රහ්මයෙක් වූ මේ මහා ශ්‍රමණයන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ මට අනුකම්පාව සඳහාම මහා වනං සමනෝ යම් පටිපාදී මේ මහා වනයේට මේ මහා ශ්‍රමණයන් වහන්සේ අද අද වැඩම කොට වදාලා ඒ නිසා සෝහං සරිස්සාමි පහාය පාපං සුත්වාන ගාසං ඵල ධම්ම යුත්තං ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මයේ සහිත මේ ගාථා අහලා මගේ ජීවිතයේ සදහටම සෝහං සරිස්සාමි පහාය පාපං පව් කර කර හැසිරෙන ජීවිතයේ සදහටම මං අත්හැරලා දානවා එහෙම පොරොන්දුවක් වෙලා සඳහන් කරනවා මෙයාගේ කඩුව මෙයාගේ දුන්න මෙයාගේ ඊතල සොබ්බේ පතාපේ වනපත්ත මජ්ජේ. මේ සොබ්බේ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච ප්‍රදේශය. මිනිස්සුන්ට යන්න බෑ. පතාපේ කියලා කියන්නේ කඳු දෙකක් අතර තියෙන භයානක හෙලක්. ඒ හෙලට කවුරුවත් බහින්නේ නෑ. වනපත්ත මජ්ජේ කියලා කියන්නේ අති දරුණු දැවැන්ත වනාන්තරයේ මැද්ද එහාට මිනිස්සු යන්නේ. තීරණය කරනවා මගේ මිනිස්සු මරාපු මේ කඩුව මෙතන දාලා මං ශ්‍රමණයන් වහන්සේ එක්ක ගියොත් කැලේ හැසිරෙන කෙනෙක් මේ කඩුව අරගෙන මේ කඩුවෙන් සතු මරයි. මෙතෙක් කල මිනිස්සු දහස් ගණන් මේ කඩුවෙන් කැටිගාපු බව සත්‍යයි. නමුත් මගේ කඩුවෙන් මීට පස්සේ කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතය කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ තොර නොවිය යුතුයි. ඒ නිසා කඩුව විසි කරන අර සොබ්බේ විනාශ වෙච්ච ප්‍රදේශයකට කඩුව විසි කරනවා කිසි කෙනෙකුට මේ කඩුව හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ දුන්න වනපත්ත මැජ්ජේ අර මහ වනාන්තරයට විසි කරනවා. අයි කිසි කෙනෙකුට මේක ගන්න එන්නේ දැන් මහ ශක්තිමත් අත්තු ගණනක ශක්තියක් තියෙන කෙනෙක් ඒ ශක්තිය පාවිච්චි කරලා විසි කරන්නේ මොන තරම් ඈතට විසි වෙනවද කියන කාරණාවවත් හිතන්න බෑ. Tamange ඊතල කූඩේ අර මහා හෙලකට දානවා. අයි කිසි කෙනෙකුට ඒව අහුලන්න අහුලන්න බෑ. මම පාවිච්චි කරපු උපකරණ වලින් නැවත සත්තුන මෙරී යුතුයි. එහෙම විසි කරලා තමයි බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්නේ මම ඔබ වහන්සේ මට අනුකම්පාවෙන් මේ වනාන්තරයට වැඩියා. ස්වාමීනි මට අනුකම්පා කරන සේක්වා ස්වාමීනි මට අනුකම්පා කරන සේක්වා ස්වාමීනි මට අනුකම්පා කරන සේක්වා ඒ නිසා සඳහන් කරනවා මේ මහා පුරා අවන්දි චෝරෝ සුගතස්ස පාදේ සත්තේවනං පබ්බජං අයාචි සුගතයන් වහන්සේ මරන්න පිටුපසින් එළවගෙන ආපු මේ මහා හොරා මේ මහා මිනිමරුවා අවන්දි චෝරෝ සුගතස්ස පාදේ සුගතයන් වහන්සේගේ පාද වැන්දේය තත්තේවනං පබ්බජං අයාචි ස්වාමීනි මහා වීරයන් වහන්සේ මට ඔබ වහන්සේගේ ශාසනයේ පැවිද්ද ලබා දෙන සේක්වා කියලා ඉල්ලීමක් කළා බුදුරජාණන් වහන්සේ මොහුට සංසාරේ තියෙන පින් දන්නවා මේ මහා වනාන්තරයේ මැද්දේ මොහු කෙසේ පැවිදි කරන්නේද සසර පින් වැඩි ලෞතර බුදු කෙනෙකුට විතරක් ලබා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ආශ්චර්යමත් පැවිද්දක් තියෙනවා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවෙන් වනාන්තරයේ මැද අඟුලිමාලයන්ට පැවිද්දත් උපසම්පදාව දෙකම එකම වතාවේ දානය කළා. මේ මහා දරුණු හොරා තාමත් සුපේශල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ නමක්. දැන් ශ්‍රමණයන් වහන්සේගේ පාත්‍රයේ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේගේ පසුගමන් කරන ශ්‍රාවකයා බවට පත් වෙලා. භාග්‍යතුන් වහන්සේ අඟුලිමාලයන් දඬ ගහගෙන ජේතවනාරාමයේ යම් තැනකද එතෙන්ට වැඩම කරන්න යෙදුණා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අඟුලිමාල සූත්‍රයෙන් අපි සාකච්ඡා කරපු ධර්ම කාරණාවේ දෙවෙනි ධර්ම දේශනාවක් මෙතනින් නිමා කරමු තවත් ධර්ම දේශනාවක් දෙකක්. මේ සූත්‍රය තුලින් සිද්ධ කරන්න ඉඩ ඉතුරු කරලා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්හාච බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච සීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ